තෙරුවන් සරණයි. අංගුත්තර නිකායේ දෙවනි කාණ්ඩයේ බුද්ධ ජයන්ත ත්‍රිපිටක මාලාවේ 19 වෙනි ග්‍රන්ථයේ 475 වෙනි පිටුවේ පබිඤ්ඤා වග්ගේ අංගුත්තර නිකායේ මේ සූත්‍රය හමු වෙන්නේ අංගුත්තර නිකායේ දෙවෙනි කාණ්ඩයේ මේ අභිඥා වග්ගය තුල හමු වෙනවා අපිට මේ අභිඥා සූත්‍රය අභිඥා අවිඥා කියලා කියනවා අපි බොහෝ දේශනාවල මේ අභිඥා ඥාණයට හසු වන පරම සත්‍ය කියලා පැහැදිලි කරනවා අපි කොහොම ඥානය කියන්නේ දැනෙන ස්වභාවයයි. ඒ විඥානය නෙමෙයි කියලා. ඒ සිහියට හසු වෙන ස්වභාවය අපි ඥානය කියලා කියන්නේ. ඒ සිහියට හසු වෙන ඒ පරම සත්‍ය ඒ මනස සිහියෙන් දැකීමයි. ඒ කියන්නේ සිහියට අපිට හසු වෙනවා මේ අපේ එදිනෙදා කටයුතු කරන හැම දෙයකටම අපිට සිහියක් පවතිනවා. ඒ සිහිය ධර්මය තුලින් දකිනවා නම් ධර්මය කියන්නේ අනාත්ම ධර්මයේ තුලින් දකිනවා නම් දෙයක් නැති බව දකිනවා නම් එතන ඒ සිහියයි සම්මා සතිය කෙනෙක් පුජ්‍යලයක් නැති බවට ඇති සිහිය සම්මා සතියයි ඒ සම්මා සතිය අපි අඳුන ගන්න ඕනේ සම්මා දිට්ඨිය තුළන ඒ ආරෂ්ඨාංග මාර්ගයේ හමුවන ස්ථානයේ සම්මා දිට්ඨිය තුළ අපිට කෙනෙක් පුජ්‍යලයක් සත්‍යයක් නැති බවයි හමුවන්නේ. ඒ නාම රූප වලින් මිදෙන තැනයි හමුවන්නේ. බාහිර දෙයක් නැහැ. දෙයක් නැති තැන ඒ දකින්න කෙනෙකුත් නැහැ. පොත තිබ්බොත් උපමාවක් විදිහට පොත තියෙනවා නම් පොත දකින්න කෙනෙකුත් ඉන්නවා. ඒ තමයි මම ඒසෝහමසිය මේසෝ අත්තා කියන තැනට එනවා. එතකොට මම මගේ මගේ ආත්මය කියලා දෙයක් තියෙන නම් මම කියලා කෙනෙක් ඉන්න නම් ඒ දකින්න කෙනෙක් දෙයක් තියෙනවා නම් තමයි ඒ දකින්න කෙනෙකුත් තියෙන්නේ. පොතෙන්තර මමෙක් නෑ කිව්වේ අන්න ඒ නිසයි. මේක පරයක් විදිහට මේක ඔබට මෙහෙම පැහැදිලි කරාට මේ ධර්මයේ ප්‍රත්‍යක්ෂ ධර්මයක් සාන්දිටික ධර්මයක්. මේක ඔබට ඔබ තුලින්ම දැක ගන්න පුළුවන්. ඔබටම සාන්දිටිකයි. මෙතන කෙනෙක් නැති බව. ඒක පෙරසිට කඳපිලිවේ දකිනකොට අපිට අර පුබ්බේ නිවාස අනුස ඥානය තුල හසු වුණා. මව්කුසෙන් එළියට එන පුංචි දරුවා මොකුත් දන්නේ නැති බව. සංකාර පනවන්න බැරි බව. ඒ ප්‍රභාස්වර සිතේ ස්වභාවය. ඒ සාසවියේ ස්වභාවය. කෙලෙස් වලට හිත ඇති ස්වභාවයයි. හැබැයි ඇසින් බලලා දෙයක් කියලා ගත්ත තැන අන්න ඇසේ උපතයි මහන්නේ උපත කියන තැන ඒ જાතිය හටගත්ත තැන එතනමයි භවයේ හට ගැනීම. ඇසේ උපතයි මහන්නේ උපත කියවේ. අන්න ඒ නිසයි. ස්කන්ධානම් පාතිභව ආතරම් පටලබු අංගුත්තේ જાති කියවේ. ඒ නිසයි. දෙයක් බලලා දෙයක් කියලා ඒ දැනෙන එක. ඇසෙන් බලලා කනෙන් අහනා අර එතන ශබ්ද වර්ණ එකතු වීමමයි සිද්ධ වෙන්නේ. ශබ්ද වර්ණ උණුසුම සීතල සදගතිය. සියල්ල මේ මොහොත මේ ෂණය මේකට එන එකයි එකතු වෙනවා කියන්නේ. එමයි මනෝවිඤ්ඤාණ කියන්නේ එකතු වුණු දෙයටයි. ඒ එකතු වීමයි ස්පර්ශය කියන්නේ. පටික සම්පස්සයට අද්දි වචන සම්පස්සයක් කියන්නේ. එතනමයි කෙනෙක් පුජ්‍යලයක් දෙයක් ඒ දැනීම ඇති වෙන්නේ. එතරම්මයි රැවටීම සිද්ධ වෙන්නේ. එතනයි බැස ගැනීම තියෙන දෙයක් කියලා බැස ගැනීම. අජ්ජෝසා තිට්ඨති කියන තැනට එන්නේ. එහෙම වුණොත් තමයි අර නන්දිය හටගන්නේ. තෘෂ්ණාව, බැඳීම, බන්ධනේ, තණ්හාව. යා රූපේ නන්දිය හටගන්නේ. අභිනන්දති අභිවජති අජ්ජෝසය තිට්ඨති යා රූපේ නන්දි තදුපාදානම් භව එමුනොත් උපාදාන තියෙනවා. ඒක අල්ලගත්ත භවයක් තියෙනවා. පොත කියලා ගත්තා. පොත දකින්න උපමාව. පොත තියෙනවා වුණා. තදුපාදානම් බහෝ බහපච්චා ජාති. පොතකින් ජාති අටගත්තා. ජාතිපච්චා ජරා මරණ ශෝක පරිදේව සේරම පටිසමුපාදෙම එන අරමුණ සත්‍ය කරගත්ත තැන හට ගන්නවා. ඒ අරමුණේ දෙයක් කරගත්ත නිසායි සියල්ලම තියෙන්නේ. මමත් තින්නේ. හැබැයි දෙයක් නැති බව දකිනවා නම් අන්න එතනමයි මමත් නැති සක්කාය දිට්ඨිය ප්‍රහීන වෙන්නේ. සක් තියෙනවා කාය ගොඩම එකතු කරලා ගත්ත දෘෂ්ටිය. ශබ්ද වර්ණ ගන්ධ සේරම ගොඩම එකතු කරලා ගත්තනම් අන්න ආයතන වලින් එන වෙන අපිට අරමුණු එන්නේ නැහැ. අපිට ශබ්ද වර්ණ ගන්ධ රස පහස එන්නේ. ඒවා එකතු වෙලා තමයි මම හැදිලා තියෙන්නේ. ඒ ආත්මී දැනීම. මෙන්න මේ මෙන්න මේ මෙන්න මේ අවබෝධය ඔබට තියෙනවා නම් ඒ ඔබට යථාභූත ඥානයයි. ඒ යථාභූත ඥානය තියෙන සත්‍ය ඥානයයි බුද්ධ දර්ශනයයි. කෙනෙක් නැති බව අනාත්ම ධර්මයයි. චක්කු නිචතෝ අනිචතෝ අනිච්ඡම් බන්තේ අස නිත්‍යද මහණෙනි අනිත්‍යයි ස්වාමීනි එනං ඒ දුකද සපද දුක්ඛම් බන්තේ මහණෙනි අස අනිත්‍ය නම් දුක නම් ඒ ආත්ම වශයෙන් ගත හැකිද නොහේතම් බන්තේ අන අනාත්ම ධර්මයම වෙනවා අනාත්ම ධර්මය හමුවන තැනයි අපිට මේ සත්‍ය දකින්න ලැබෙන්නේ. එයයි එයයි ඒ ඥානෙට හසුවන්නේ. ඒ සිහියයි යෝනිසෝ මනසිකාරයයි මෙතර කෙනෙක් පුජ්‍යලයක් නැති බවට Tamanට ඇති වෙන සිහියයි ඥානෙ කියන්නේ. එයයි ඥාය සාධිගමයි. අන්න ඥාය සාධිගමයි නිබ්බාන සත්‍ය කිරියයි. මෙන්න මේ අධිගම ලබනවා කියන එක. එතකොට මේ අභිඥා ඥානයට හසු වෙන පරම සත්‍ය කියපේ. එතකොට මේ ඥායස්ස අධිගමය කියනකොට ඒ අභිඥා ඥානය කියන එක අපිට මේ අභිඥා සූත්‍රය තුළ අපි බලමු බුදුන් වහන්සේ පැහැදිලි කරන ආකාරයට චත්තාරෝම භික්ඛවේ ධම්මා කත මේ චත්තාරෝ මහණෙනි මේ ධර්මය සතර දෙනකි කවර සතර දෙනකයත් අති මේ ධම්මා අභිඥා පරිඥාය මහණෙනි ප්‍රඥාවෙන් දැන ඒ අභිඥාවෙන් ඒ ප්‍රඥාවෙන් දැන පරිඥය වශයෙන් දැනගන්න එකයි එතකොට අභිඥා පරිඤ්ඤයය කියලා කිව්වේ. අති භික්ඛවේ ධම්මා අභිඥා පරිඤ්ඤයය. මහණෙනි ප්‍රඥාවෙන් දැන ඒ පරිඤ්ඤය වශයෙන් අවබෝධ කටයුතු ධර්මයෝ කෙතෙක් ඇත ධර්මයෝ ඇත අති භික්ඛවේ ධම්මා අභිඤ්ඤා පහතබ්බා ඒ කියන්නේ පරිඥය වශයෙන් ඒ ප්‍රඥානාති කියන එක ඒ සත් ඒ යථාභූත වශයෙන් දැක යුතු ඒ ප්‍රඥාවෙන් දැක ඒ අපි ඒකයි කියව අපිට ප්‍රඥාවෙන් දකින දේ දැන දැනෙන්නේ ඥානෙටයි කියලා. ඔය ප්‍රඥාවෙන් ඔය දකිනවා මේ මෙහෙම දෙයක් නැති බව, ආත්මයක් නැති බව. ඒ ප්‍රඥාවෙන් දකින දේ දැනෙන්නේ ඥානෙටයි කිව්වේ අන්න ප්‍රඥාවෙන් අවබෝධ කරගත්ත දේ දැනුනේ ඥානෙටයි. ඒ අභිඥා පරිඤ්ඤය කියන එකේ තේරුම අනේ එකයි. ප්‍රඥාවෙන් දකිනවා මේ විඥාන ප්‍රඥා භාවේතබ්බ විඥාන පරිඤ්ඤයයන් කියනකොටත් අපිට තේරෙනවා ප්‍රඥාවෙන් තමයි මේ විඥාන මායාව අවබෝධ කරන්නේ. හැබැයි අවබෝධ කරන එක දැනෙන්නේ ඥානෙටයි. ඒකයි අභිඥා පරිඤ්ඤයය කියලා කියවේ. අතිබික්කවේ ධම්මා අභිඥා පහතබ්බා. මහණෙනි ප්‍රඥාවෙන් දැන ප්‍රහාණය කළ යුතු ධර්මයෝ ඇත. අති භික්කවේ ධම්මා අභිඥා භාවේ තබ්බා. මහණෙනි අභිඥාවෙන් දැන ප්‍රඥාවෙන් දැන දැක ඒ භාවිතා කළ යුතු ධර්මයෝ ඇත. ප්‍රඥාවෙන් දැන භාවිතා කළ යුතු ධර්මයෝ ඇත. අතිබික්කවේ ධම්මා අභිඥා සච්චිකාතබ්බා. මහණෙනි, ඒ ප්‍රඥාවෙන් දැන සාක්ෂාත් කළ යුතු ප්‍රත්‍යක්ෂ කරගත යුතු ධර්මයෝ ඇත. එතකොට ආකාර හතරකින් පෙනෙනවා. පරිඥා වශයෙන් දැනගත යුතු ධර්ම තියෙනවා. ඒ වගේම ප්‍රහාණය කළ යුතු ධර්මයේ මොනවද? ඒ වගේම භාවිතා කළ යුතු ධර්මයේ මොනවද? ඒ වගේමයි එතකොට සච්චිකාතබ්බා. ඒ කියන්නේ ඒ ප්‍රඥාවෙන් සාක්ෂාත් කළ යුතු ධර්මය මොනවද? ප්‍රහාණය කළ යුතු ධර්මය මොනවද? දැනගත යුතු ධර්මය මොනවද? එතකොට භාවිතා කළ යුතු ධර්මය මොනවද? එතකොට අවබෝධ කරගත යුතු ධර්මය මොනවද? මේ ආකාර හතරකට මේ මේ අභිඥාවෙන් දත යුතු ධර්මය පැහැදිලි කරනවා. මේ අභිඥා පරිඥයයි කියපු මේ අභිඥා ඥානයට හසු වන පරම සත්‍ය කියපේ. අපි මේ අභිඥා කියනකොට අපි කතා කරනවා ලෞකික අභිඥා ගැන. ලෞකික අභිඥා ගැන කතා කරනකොට අපිට වේදයේ තුලත් ඒ නිගණ්ඨ ධර්මයේ තුලත් අභිඥාහන ලැබෙනවා. කුණ්ඩලිනී යෝග චක්‍රවදි කරගන්නේ ඒ අභිඥාව ගැන කතා කරනවා. ලෞකික අභිඥා සකස් කරගත් ඒවා. සාමාන්‍ය ඇසට නොපෙනෙන දේ ඒ ධම්ම චක්කුසේට අසුවේ කෙනකොටත් ඒ අභිඥාවෙන් දකිනවා කියන්නේ අනඥානය කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඔබට දැනෙන දේ. හැබැයි ඒක ගැඹුරු ඥානයට හසු වෙන එකයි ඒ සත්‍ය ගැඹුරින් දකින එකයි අභිඥා කියලා කියන්නේ. ලෞකික ධානවලදී ඒ ලෞකික අභිඥා සකස් වෙනවා. ප්‍රථම ධ්‍යාන, ဒုတိ ක ධ්‍යාන, තෘතියක ධ්‍යාන, චාතුර් ධ්‍යාන විතක්ක ਵਿਚාර සංසිඳන තැන, ප්‍රීති සංසිඳන තැන, සුඛ සංසිඳන තැන විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ සංසිඳන තැන ඒකාග්‍රතා මේව දැනගන්නෙත් ඒ අභිඥාවට හසු වෙනවා. හැබැයි ඒව ලෞකිකයි. ලෝකෝත්තර නෙමෙයි. ඒ කියන්නේ පරම සත්‍ය නෙමෙයි. සකස් වුණු දේවල්. සංඛාරා එතකොට මෙතන අපි බලමු ඉද භික්කවේ භික්ඛු මේ ශාසනයේ භික්ෂුව අභිඥාවෙන් දත්ත යුතු ධර්මයෝ කවරේද? එතකොට ප්‍රඥා භාවේතබ්බා විඥාන පරිඥා කියනකොට ඔබට වැටහුණා මේ විඥාන මායාව අවබෝධ කර ගැනීමයි ප්‍රඥාව කියන්නේ. සත්‍ය දැකීම. ඒ සත්‍ය ඥානෙ ඥානෙ ඥානෙ කියනවා. ඥානෙ කියන්නේ මේ දැනෙන ගතිය. හැබැයි විඥාන මායාව සත්‍ය දැකීමයි ප්‍රඥාව. ඒ කියන්නේ මේ ආත්මයක් නැති බව දැකීමයි අනාත්ම ධර්මයේ දැකීමයි ප්‍රඥාවන්තං ආයන් ධම්මඤ්ඤායන් ධම්ම. අන්න ප්‍රඥාවන්තයා තමයි මේ දුක නැති කරන්නේ. ප්‍රඥාවන්තං ආයන් ධම්මඤ්ඤායන් ධම්ම දුප්පඤ්ඤස්ස. දැන් මේ ප්‍රඥාවෙන් දකින දේ දැනෙන්නේ ඥානිටයි. අනේකයි මේ ඥානය කියන තැන ඔබ හඳුනා ගන්න ඕනේ. ඔබ මෙනෙහි කළා යමක් එක දකිනවා නම් ඒක ප්‍රඥාව. හැබැයි ඒක ඔබට සිහියට හසු වෙන්න ඕනි ඥානෙට හසු වෙන්න. ඒ ඔබගේ පරිවර්තනයයි. ඥානතෝ පස්සතෝ කිව්වේ හිතන බව වෙනයි, දැනෙන බව වෙනයි. අපි දැනුමට යමක් දැනගන්නවා. ආ මෙතන කෙනෙක් සත්වයේ පුජ්‍යලයක් නැති බව. හැබැයි ඒක තමයි ප්‍රත්‍යක්ෂ වෙනවා. අන්නේ අවබෝධය. ඒ ආબોධයට පත්වීමයි. එයයි ජානතෝ පස්සතෝ කියන්නේ හිතනවා අපි මේ සත්‍ය දැනගන්නවා කල්යාණ මිත්‍රාගේ පණවිඩේ දැනුමට ගන්නවා සුතමේ පැත්තෙන්. හැබැයි ඒක Tamanට ප්‍රත්‍යක්ෂ වෙනවා අන්න සුතමේ ඥාණයට. ওই සත්‍යම් බව Tamanට ප්‍රත්‍යක්ෂ වෙනවා. ප්‍රත්‍යක්ෂ වෙනවා කියන එක Tamanගේම සාන්දිටික අත්දැකීමක්. විශ්වාසයක් ඇදහිලක් නෙමෙයි. එතනින් තමයි මේ පරිවර්තන සිද්ධ වෙන්නේ. අපේ ජීවිත කතාව ගැන අපි මේ කතා කරන්නේ. අපිට මොකද වෙන්නේ කියන එක මේ කතා කරන්නේ. අපි දුකේ මිදෙන මගක් ගැන මේ කතා කරන්නේ. එහෙනම් අපේ මේ සිත අපිට දුක උරුම කරලා තියෙනවා. එහෙනම් අපි මේ සිතේ සත්‍ය දකිනවා කියන්නේ දුකෙන් මිදීමයි. එහෙනම් සිතේ සත්‍ය දැකීමයි. හේතුව. සිතේ මිදෙන මග, දුකින් මිදෙන මග, නිවන් දකින මග, එයයි නිස්සාරණ මග කියලා අපි පෙන්නුවේ. මේ සිතේ සත්‍ය දකිනවා නම් මේ සියල්ලම මායාව දැකලා අපි අතහැරීම සිද්ධ වෙනවා. අතහරිනවා නෙමෙයි අතහැරෙනවා. සත්‍ය දකින විට කිසිවක් අල්ලා ගන්නට සිතක් සකස් වන්නේ නැහැ. ඒ සිතම මායාව දකිනම් මායාවට රැවටෙන්න කිසිවෙක් කැමති වේවිද? ඒ සිදුවන්නේ නැහැ. මේ සත්වයේ පුජ්‍යලේ කරනවා නොවේ. සත්ව පුජ්‍යල භාවය අභිභවාගෙන යන අවදිමත් ස්වභාවයකටපත් වීමයි. මේ නුවණින් දැකිය යුතුයි. අපි බලමු මේ කාරණා හතර බුදුන් වහන්සේ පැහැදිලි කරන ආකාරයට. මහණෙනි, කතමංච භික්ඛවේ ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤාය. පරිඤ්ඤාය වශයෙන් දැනගත යුතු ධර්මයෝ කවරේද? කතමංච භික්ඛවේ ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤයාය. මහණෙනි ප්‍රඥාවෙන් දැන පරිඤ්ඤය වශයෙන් ආબોධ කරගත යුතු ධර්මයෝ පංච උපාදානස්කන්ධයෝය. පංච උපාදානස්කන්ධා ඉමේ උච්චති භික්ඛවේ ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤයයි. පංච උපාදානස්කන්ධා තමයි එතකොට පරිඤ්ඤය වශයෙන් දත යුතු ධර්ම. තබේ පංච උපාදානස්කන්ධා කියන්නේ මොනවද? පංච උපාදානස්කන්ධා කියන්නේ ඔබ දන්නා ස්කන්ධ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන. ඇහැට එන්නේ කිරණයක් අපි දකින්නේ පොතක් කියන තැන ඒ පංච උපාදානස්කන්ධ කියලා කියන්නේ අපි ශබ්ද වර්ණ එකට එකතු කරගෙන ගත්ත දෙයක් කරගත්ත එකයි. උපාදාන කරගත්ත අල්ලගත්ත මොනවද? ස්කන්ධ. ස්කන්ධ කියන්නේ මොනවද? ආවේ කිරණයක් වේදනාවක් ඒ ඇසට ආපු හැඩතලේ වේදනාව ඒ එයයි එතකොට සංඥාව එයයි එතකොට වේදනා සංඥා සංකාර එකතු කළා අන එතන දැන ගැනීම අන්නර ආලෝක හැඩතල දැන ගැනීම. චක්කු විඥානේ දන්නේ නැහැ මොනවද කියලා. හැබැයි මෙතන ඒ මොහොතේම සිද්ධ වෙනවා තවත් සිද්ධියක්. ඒ කියන්නේ සෝත විඥානේ ශබ්දයක් හට ගන්නවා. එතකොට එතන වර්ණයක් හට ගන්නවා. ඒ වර්ණයි ශබ්දය එකට එකතු වෙලා ඒකේ මොහොතේම ඒ උණුසුම සීතල තදගතිය ඒ ඒ සියල්ලම එකට එකතු වෙන එක. එකට ඒ මොහොතේම පෙරපසු නොවි ඒ මොහොතේම එනවා. අපි කිව්වා බිත්තිය දිහා බලාගෙන යනකොට චිත්තක්ෂණ කෝටි ගණන් පාළ වෙලා මේ තියෙන බිත්තියක් අපිට පේන්නේ. අන්න ඒ විදිහටම දැන් දකින්න අර කාටුන් එකක් හැදෙනවා වගේ පින්තූර ගොඩක් එනකොට කාටුන් එක ආවා වගේ මෙතන මෙතන බිත්තිය කියනකොට චිත්තක්ෂණ කෝටි ගණන් පහල වෙනවා කිව්වාගේ ඒ මොහොතේම එහෙනම් මේ වර්ණයි ශබ්දයි ගන්ධ රස පහස උණුසුම සේරම මේ සෙන්සස් ස්පාක් වෙනවා ප්‍රසාද වෙනවා ඒ වර්ණ ප්‍රසාද, ශබ්ද ප්‍රසාද, ගාන ප්‍රසාද, ජීව ප්‍රසාද, කාය ප්‍රසාද. ඒ මොහොතේම එකටම ප්‍රසාද වෙන එක එකටම දැනෙන ගතිය තමයි. අන්න ස්පස්ස කියලා කියන්නේ තින්නම් සංගති පස්සෝ පස්ස පච්චය වේදනා යම් වේදිත සංජානාති යම් සංජානාතම් විතක්කේති. යම් විතක්කේති තම් විජානාති කියන්නේ ඔබ රැවටෙනවා දෙයක් තියෙනවා කියලා ගත්තා. අර ශබ්දයි වර්ණයි තමයි එකතු වුනේ. මේ දෙක ප්‍රකටයි. දැනීනුත් මෙතන එකතු වෙනවා. දිට්ඨ සොතමත කියන සියල්ලම එකතු වෙනවා. ඒ එකතු වෙන එකයි මනෝවිඤ්ඤාණය කියන්නේ වෙන කිසිවත් වෙන කොහෙවත් තියෙන දෙයක් නෙමෙයි. ඒ ඒ සිද්ධිය එතනම ඒ සිද්ධිය වට්ටම් වට්ට තියන්න ආයතන වට්ටේ කරකුණා අන්න මනෝ විඤ්ඤාණ වට්ටෙන් දෙයක් හදාගත්තා. shabdayak පොත කියන්නේ ඒ වර්ණය එකතු වුණා. අන්න ඒකටයි කියන්නේ උපාදානස්කන්ධා. ඒ ස්කන්ධය කියන්නේ මනෝ විඤ්ඤාණයෙන් දෙයක් හදාගන්න එකයි. පස්ස පච්චයා වේදනා තණ්හා උපාදාන කියලා එකයි. එහෙනම් දෙයක් තිබ්බොත් තමයි එතන උපාදානයක් තියෙන්නේ. දෙයක් කියලා ගන්නකොටම පොත කියලා දෙයක් කියලා ගන්නකොටම ඒක දෙයක් වෙලා තියෙන්නේ. දෙයක් වෙනවා කියන්නේ එතන වේදනා සංඥා එකට එකතු වෙලා ශබ්ද පොත කියන්නේ ශබ්දයක් වර්ණ හැඩතලයයි එකට එකතු වුණා. එහෙනම් පොත තියෙනවා කියලා ගත්තා. පොත තියෙනවා කියලා ගත්තා කියන්නේම නම් වේදනා සංඥා සංකාර විඥානේ දැන ගැනීමයි පොත. සංකාර කියන්නේ මේ එකතු වෙන එකටයි ඒ ශබ්ද වර්ණ ආයතන එකතු වෙන එකටයි අන මනෝ ආයතනය කියලා කියන්නේ. එන එකට එකතු වෙලා දෙයක් කියලා ගත්ත එකයි මන ආයතනය කියන්නේ. මනසන්ත පටිච්ච ධම්මේ සුප්පජ්ජේ මනෝ විඥාණය කියනකොට මනසට අරමුණු වෙන්නේ ධම්ම කියනකොට මනසට එළියේ තියෙන වර්ණ ශබ්ද ගන්ධ රස පහස අරමුණු වෙන්නේ නැහැ. මනසට අරමුණු සංඥා ස්වභාවය. ඒ සංඥා තමයි ශබ්ද සංඥා වර්ණ සංඥා ගන්ධ සංඥා රස සංඥා පොට්ටබ්බ සංඥා. ඒ සංඥාව එකතු වෙලා දෙයක් කියලා ගත්ත සංඥාවයි අන්න පොත හැදුණු සංඥාවයි අන්නේ සංඥා එකට නැවත නැවත ඒම තුල අන්න රූපං රූපත් සංගතං අபிසංකරති අන්න එතන පොත උපාදාන වෙන එක ස්කන්ධේ උපාදාන උනේ අන්නේ ආකාරයටයි අන්න පංච උපාදාන ස්කන්ධා තමයි එතකොට ඔබ දන්නවා අභිඥාවෙන් එතකොට කතමංච භික්කවේ ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤය කියන්නේ පංච උපාදානස්කන්ධා ඉමේ උච්චති භික්කවේ ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤය. එතකොට අභිඤ්ඤා වශයෙන් දැනගන්න ධර්මයෝ කවරේද පංච උපාදානස්කන්ධා. මහණෙනි ප්‍රඥාවෙන් දැන පරිඤ්ඤය ධර්මයෝ කවරේද? ප්‍රඥාවෙන් දැන ඒ අවිඥාවෙන් අවබෝධ කරගන්නා ධර්මය කවරේද පංච උපාදානස්කන්ධයයි. මහණෙනි මේ ධර්මය ප්‍රඥාවෙන් දැන පරිඤ්ඤය වශයෙන් අවබෝධ කටගත යුතු ධර්මයයි කියනු ලැබේ. අපි ඊගාවට ආකාර හතරකට මේ ප්‍රශ්නේ යොමු කරනවා. ඒතර පරිඤ්ඤය වශයෙන් දැනගත යුතු ධර්මයේ මොනවද? අභිඥා වශයෙන් දැනගත යුතු ධර්මයේ පංච උපාදානස්කන්ධයයි. ඒ සත්‍ය දැකීමයි අරමුණේ සත්‍ය දැකීමයි. එහෙනම් අරමුණේ සත්‍ය දැකීමයි මේ නිවන් මඟ වන්නේ. අපි ඊගාව ප්‍රශ්නෙට එමු. කතමංච භික්ඛවේ ධම්මා අභිඤ්ඤා පහතබ්බා ප්‍රහාණය කළ යුතු ධර්මයෝ කවරේද? අවිජ්ජා එතකොට ප්‍රහාණය කළ යුතු ධර්මයෝ භව තණ්හාය අවිජ්ජා භව තණ්හාය ඉමේ උච්චති භික්කවේ ධම්මා අභිඤ්ඤා පහතබ්බා මහණෙනි ප්‍රඥාවෙන් දැන ප්‍රහාණය ධර්මයෝ කවරේදයත් අවිද්‍යාව හා තෘෂ්ණාවයි. මහණෙනි මේ ධර්මය ප්‍රඥාවෙන් දැන අභිඥාවෙන් ප්‍රහාණය කළ යුතු ධර්මයයි. ඒ කියන්නේ ප්‍රඥාවෙන් දැන ප්‍රහාණය කළ යුතු ධර්මයයි. එතකොට මේ අභිඥාව වශයෙන් දැනගත යුතු ධර්මයෝ කියලා කිව්වේ පංච උපාදානස්කන්ධයෝ. ඒතර අභිඥාවෙන් ප්‍රහාණය කළ යුතු ධර්මයෝ කියන්නේ අවිද්‍යාවයි තණ්හාවයි. කතමංච භික්කවේ ධම්මා අභිඥා පහතබ්බා අවිද්‍යා තණ්හාය ඉමේ උච්චති භික්කවේ ධම්මා අභිඥා පහතබ්බා ප්‍රහාණය කරන්නේ එතකොට අවිද්‍යාවයි තණ්හාවයි මේ ප්‍රහාණය වෙන්නේ මොනවද අභිඥාවෙන් දැකීම තුළ මේ සත්‍ය දකින විට අවිද්‍යාව ප්‍රහාණය වෙනවා අවිද්‍යාව කියන්නේ කුමක්ද බාහිර දෙයක් තියෙනවා කියලා ගත්ත කම්මයි අවිද්‍යාව ඒ බාහිර දෙයක් කියලා ගත්ත කම අන බාහිර දෙයක් නැති බව දැකීමයි අන්න අභිඥාවෙන් සත්‍ය දකිනවා කියන්නේ අන්න එතනින් ප්‍රහාණය වෙන්නේ අවිද්‍යාව නොදන්නකම තණ්හාව. බාහිර දෙයක් තිබ්බොත් ඒකට ඇලෙනවා, ගැටෙනවා, බන්ධන බලයක් ඇති වෙනවා. යාරුපේ නන්දි තදුපාදානම් බවෝ කිව්වේ දෙයක් කරගත්ත ගැනීමයි. අන්න එහෙනම් සත්‍ය දකින්නවා කියන්නේ අභිඥාවෙන් දකින්නවා කියන්නේ අභිඥාවෙන් ඒ සත්‍ය දකිනම් අන්න අභිඥා අන්න ප්‍රහාණය වෙනවා අවිද්‍යාවයි තණ්හාවයි. කතමංච භික්කවේ ධම්මා අභිඥා පහතබ්බ අභිඥායි ප්‍රහාණය කළ යුතු ධර්මයෝ ප්‍රහාණය වන ධර්මයෝ අවිද්‍යාවයි තණ්හාවයි ඉමේ උච්චති අවිද්‍යාච තණ්හාච ඉමේ උච්චති භික්කවේ ධම්මා අභිඥා පහතබ්බා අන ප්‍රහාණය වන ධර්මයෝ දැන් දැනගත යුතු ධර්මයෝ පංච උපාදානස්කන්ධයෝ ප්‍රහාණය වෙන්නේ මොනවද ඒ සත්‍ය කියන්නේ බාහිර දෙයක් කියලා නැති බව දැකීමයි පංච උපාදස්කන්ධයේ සත්‍ය දකිනවා කියන්නේ අභිඥාවෙන් දකිනවා කියන්නේ. එහෙනම් එතකොට ප්‍රහාණය වෙන්නේ මොනවද? තණ්හාවයි අවිද්‍යාවයි ප්‍රහාණය. දෙයක් කියලා ගත්තොත් ඒ අවිද්‍යාවයි දෙයක් නැති බව දැකීම තුළ අභිඥාවෙන් දැක්කා අන්න දෙයක් නැති බව අන්න තණ්හාව ප්‍රහාණය වෙන්නේ. දෙයක් නැති බව දැක්කොත් පමණයි. අන අවිඥා අවිද්‍යාවේ තණ්හාවේ ප්‍රහාණය වෙනවා. ඒ අවිඥාවෙන් සත්‍ය දකින්න තැන. අපි ඊගාව කාරණාවට එමු. කතමංච භික්ඛවේ ධම්මා අභිඥා භාවේතබ්බා අන්න අභිඥාවෙන් භාවේතබ්බා කියන්නේ ඒ අපි බා අර මහණෙනි ප්‍රඥාවෙන් දැන එතකොට භාවිතය කළ යුතු ධර්මයෝ කවරේද භාවිතය කළ යුතු ධර්මයෝ කවරේද සමත විදර්ශනාවයි මහණෙනි එතකොට මේ ධර්මයෝ ප්‍රඥාවෙන් දැන භාවිතය කරනු ලැබේ. භාවිතයයි කියනු ලැබේ. එතකොට කතමංච භික්ඛවේ ධම්මා අභිඥා භාවේතබ්බා කියන්නේ මේ මේ අභිඥාවෙන් මේ දකින දෙයක් නැති බව දකින එක භාවිතයේ යෙදෙන්න ඕනේ. භාවිතයේ යෙදෙනවා කියන්නේ සිතට එන අරමුණේ සත්‍ය දැකලා මිදෙන්න ඕනේ. එහෙනම් සිතට එන අරමුණේ සත්‍ය දැකලා මිදෙනවා කියන්නේ එන අරමුණේ සත්‍ය දකින්න නම් සමතයක් සිහියක් තියෙන්න ඕනේ. චිත්ත ඒකාග්‍රතාවයක් තියෙන්න ඕනේ. හිත විසිරෙනකොට පේන්නේ නැහැ. මේ මොහොතේ යම් සිතක්ද හටගන්නේ නිරුද්ධ වෙන්නේ අන්නේ සිතයි ඒ අරමුණේ සත්‍ය දකින්නවා කියන්නේ එන ඊතර සමත විපස්සනා යුගන්දන් ගමනක් තේරෙනවා ඒ විදර්ශනා කියන්නේ ඒ විදසුන් නුවණ කියන්නේ ඒන අරමුණේ සත්‍ය දකින්න එකයි ඒ විදර්ශනා ඥානෙ විදගෙන ගිය නුවණට හසු වෙනවා. මෙතන දෙයක් නැති බව එනේන අරමුණේ දකිනවා නම්, ඒ ශබ්ද වර්ණ කියලා දකිනවා නම්, එතන බාහිර දෙයක් හම් වෙන්නේ නැත්නම් අන්න එතනයි විදසුන් නුවණ. හැබැයි එතන චිත්ත ඒකාග්‍රතාවය තියෙන්න ඕනි. සිතට එන අරමුණේට සිහියක් තියෙන්න ඕනි. මේ මොහොතේ ඔබට සිතක් හට ගන්නවා. හැබැයි ඔබ විසිරෙනවා නම් ඒ සිතට ඔබට සිහියක් නැති වෙනවා. ඒ සිහියෙන් සත්‍ය දැකලා මිදෙන එකයි අන්න අභිඥා භාවයේ තබ්බා කියලා කිව්වේ. ඒ කියන්නේ සමත විපස්සන යුගන්දන් ගමනයි. චිත්ත ඒකාග්‍රතාවයයි ඒ එන අරමුණේ යථාභූතව දකින්න එකයි විදර්ශනාවයි. අන්න සමත විදර්ශනා යුගන්දෙන් ගමනක් එතකොට භාවිතයේ යෙදෙන්න ඕනි ධර්මය අභිඥාවෙන් දැනගත යුතුයි කිව්වේ ඒ සමත විපස්සනාවයි. කතමංච භික්ඛවේ කතමංච භික්ඛවේ ධම්මා අභිඥා භාවේ තබ්බා සමතෝච විපස්සනාච ඉමේ උච්චති ධම්මා භික්කවේ ධම්මා අභිඥා භාවිතබ්බා. අභිඥාවෙන් දැනගත යුතු භාවිතයේ එතකොට අභිඥාවෙන් දැනගත යුතු ධර්මයෝ පංච උපාදානස්කන්ධයයි. එතකොට ඒ පංච උපා පංච උපාදානස්කන්ධය අභිඥාවෙන් දකීනම් ඒන අරමුණේ සත්‍ය දකීනම් දෙයක් නැති බව දකීනම් ඒ ඒ තුලම අවිද්‍යාවයි තණ්හාවයි ප්‍රහීන වෙනවා දෙයක් තියෙන්න ඕනි ඇලෙන්න හරි ගැටෙන්න හරි දෙයක් නැති බව දැකීමමයි ශබ්ද වර්ණවල කොයින්ද දෙයක් කියලා දකිනම් අන දෙයක් නැති බව දැක්ක අවිද්‍යාවයි තණ්හාවයි ප්‍රහාණය වෙන්නේ ඒතොර දැක්කේ පංච උපාදස්කන්ධ එන අරමුණේ සත්‍ය දැක්කේ ඒ අරමුණේ සත්‍ය දකින්න නම් චිත්ත ඒකාග්‍රතාවයක් තියෙන්න ඕනි සමත විපස්ස විදර්ශනා යුගන්ධන් ගමනක් ඔබට එහෙනම් මේ භාවිතයේ තියෙන්න ඕනි අන්න අභිඥාවේ භාවිතයේ අන දකිය යුතු ධර්මයෝ සමත විදර්ශනාවයි. කතමංජ භික්කවේ ධම්මා අභිඥා භාවේ තබ්බා කිව්වේ සමතෝච විපස්සනාච ඉමේ උච්චති භික්කවේ ධම්මා අභිඥා භාවේ තබ්බා කියවන්නේ නිසායි. එතකොට බුදුන් වහන්සේ ඊගාවට පෙන්නනවා කතමංච භික්කවේ ධම්මා අභිඥා චච්චිකා තබ්බා අන්න ප්‍රඥාවෙන් දැන සාක්ෂාත් කළ යුතු ධර්මයෝ කවරේද? අන්න ප්‍රඥාවෙන් දැක සාක්ෂාත් කළ යුතු ධර්මයෝ විද්‍යා විමුක්තිය ලෙස බුදුන් වහන්සේ පැහැදිලි කරනවා. කතමංච භික්ඛවේ ධම්මා අභිඥා සච්චිකාතබ්බා විජ්ජාච විමුක්චීත ඉමේ උච්චති භික්ඛවේ ධම්මා අභිඥා සච්චිකාතබ්බා. එතකොට සාක්ෂාත් කරගෙන තියෙන්නේ එතකොට විමුක්තියයි විමුක්තිය කියන්නේ චිත්ත විමුක්තියයි විජ්ජා විද්‍යාවයි විද්‍යා විමුක්ති කියලා කියන්නේ අවිද්‍යාව දෙයක් කරගත්තා දෙයක් නැති බව දැක්කා අන විද්‍යා විමුක්තිය චිත්ත විමුක්තියක් සිද්ධ වෙනවා අන්න චේතෝ විමුක්තියටපත් වෙනවා. ඔබ දන්නවා ඒ සිතට එන හැම අරමුණක්ම දෙයක් කියලා ගන්න විඥාන මායාවේ රැවටීමක් තියෙනවා. එහෙනම් සබ්බ පාපස්ස අකරණං සියලු සිතුවිලි අකුසල්මයි. සචිත්ත පරියෝ දපණං අන්න සබ්බ පාපස්ස අකරණං කුසලස උපසම්පදා කියන්නේ මෙන්න මේ සත්‍ය දකිනවා මේ කුසලයේ තියෙනවා දක්ෂතාවයේ තියෙනවා ඒ එන අරමුණ සත්‍ය දැකලා මිදෙන උපසම්පදාව තියෙනවා අන්න කුසලස උපසම්පදා සචිත්ත පරියෝ දපණං එහෙම වුණොත් අන්න චිත්ත දමනය සිද්ධ වෙනවා අන්න ඒ තම බුද්ධානුශාසනං ඒ බුද්ධ ස්වභාවයයි ඒ බුද්ධ ස්වභාවයට මතු වෙන්නේ චිත්ත විමුක්තිය තුලයි එයයි සියලු බුදුවරුන්ගේ අනුශාසනාව කිව්වේ බුද්ධ කියන්නේ පුජ්‍යලයක් නෙමෙයි ඒ බුද්ධ ස්වභාවයේ සෑම සිතකම සිතුවිලි වලින් වැහිලා තියෙන. ඒ සත්‍ය අවදි වෙන තැන අන්න බුද්ධ ස්වභාවයට අවදි වෙනවා. සියලු බුද්ධ සියලු බුදුවරුන්ගේ අනුශාසනාව එයි කිව්වේ ඒකයි. සියලු බුදුවරු බුද්ධත්වයටපත් වෙන පටිසම්පාදේ මෙනෙහි කිරීමෙන් ඒ වගේමයි මේ මේ සබ්බපාපසකරණං කුසල සුපසම්පදා සදිත්ත පරිව දපණං එතම් බුද්ධානුශාසනං කියනකොට සියලු බුදුරුන්ගේ අනුශාසනාවත් එනම් සිතට එන අරමුණේ සත්‍ය දැකලා මිදීමයි. එයයි සබ්බ පාපස්සකරණං කියන්නේ සියලු සිතුවිලි අකුසල්. ඒ කාම භූමියේ උපදින්නේ රාගදේශ මොහොසිටමයි දෙයක් තියනවා කියලා ගත්ත සිතයි අකුසල සිත කියන්නේ. එහෙනම් ඒ දැකීමයි අන කුසලස උපසම්පදාව. එහෙම වුණොත් පමණයි චිත්ත විමුක්තිය, චේතෝ විමුක්තිය සිද්ධ වෙන්නේ. සචිත්ත පරියෝ දපණං සිද්ධ වෙන්නේ. චිත්ත දමණය සිද්ධ වෙන්නේ. ඒ මිදීම තුලයි. අන්න එයයි බුද්ධ ස්වභාවයට අවදි වෙන අනුශාසනා බුද්ධානුශාසනා. එතකොට ඔබට වැටහෙනවා. එතකොට මෙතනදිත් මේ විද්‍යා විමුක්ති තමයි. එතකොට අභිඥාවෙන් සච්චිකාතබ්බා ඒ කියන්නේ ආબોධ වෙන ධර්මයෝ අවිද්‍යාවයි. එතකොට විමුක්තියයි. චිත්ත විමුක්තියයි. කතමංච භික්ඛවේ ධම්මා අභිඥා සච්චිකාතබ්බා විජ්ජාච විමුක්චේත ඉමේ උච්චති භික්ඛවේ ධම්මා අභිඥා සච්චිකාතබ්බා කියුවේ අන්නේයයි නිවන් මඟ. එහෙනම් ඒ චේතෝ විමුක්තිය තුළයි මේ චිත්ත විමුක්තිය තුළයි අනිමිත්තයි ශුන්‍යතයි අප්‍රණීතයි චේතෝ විමුක්තිය තුළයි ඒ නිවන් මඟ හමු ඔබ යමක් දිහා දකීද ඒ ඔබ ඇත්ත කර ගනීද ඒ ඔබ බෞද්ධයෙකු නොවේ බෞද්ධයෙක් කියන්නේ බව නිරෝධයක් දකිනවා එහෙනම් බාහිර දෙයක් හම් වෙන්න බෑ දෙයක් තියනවා කියලා ගත්ත තැන ඉන්නේ මිත්‍යා දෘෂ්ටික පෘ탁ජන අවිද්‍යාව උම්මන්තක භූමිය මෝහ අන්ධකාර භූමිය එයයි පෘ탁ජන භූමිය එහෙනම් මේ මොහොතේම සිතට එන අරමුණේ සත්‍ය දකින තැන අන ලෝකෝත්තර භූමිය ඒ කියන්නේ ලෝකේ හදාගත්ත භූමිය අවිද්‍යා භූමිය පෘථග්ජන භූමිය ලෝකේ මිදෙන තැන අන්න ලෝකෝත්තර භූමිය මෙලවෙන් එතරට ගිය භූමිය එතකොට මේ සත්‍ය දකින තැනයි එතකොට මේ දේ සිද්ධවන්නේ එහෙනම් එන අරමුණේ සත්‍ය දකින තැන විශාල පරිවර්තනයක් සිද්ධ වෙනවා හැබැයි ඔබට ඒ සත්‍ය දකින්න නම් ඔබේ ධර්මයේ දැත ධර්මයේ දැකිය යුතු වෙනවා ඒ අනාත්ම ධර්මය හඳුනාගත යුතු වෙනවා. මෙතන ආත්මයක් නැති බව ඔබ දැකිය යුතු වෙනවා. ඒ ඔබට සත්‍ය ඥානය තුලදී ඔබට ඒ බුද්ධ දර්ශනය තුල ඔබට ඒ අවබෝධ වෙනවා. අන්න එහෙම වුණොත් ඔබ ඒ ප්‍රායෝගික වෙනවා. එය ඔබ එදිනෙදා එන අරමුණේ සත්‍ය දැකලා මිදෙනවා. එහෙම වුණොත් ඔබ අන්න සත්‍ය ඥානේ කෘත්‍ය ඥානේ කෘතඥානේ ඔබට ඒ ඒ දුකෙන් මිදීම ඒ චිත්ත විමුක්තියටපත් වීම සිද්ධ වෙනවා. එහෙනම් මේ මගම තමයි එතකොට මේ අභිඥා සූත්‍රය තුල බුදුන් වහන්සේ පෙන්වන්නේ. මේ අභිඥාවෙන් දැනගත යුතු ධර්ම පංච උපාදානස්කන්ධ කියලා කියනකොට මේ මේ මොහොතේන අරමුණේ සත්‍යයක් නැති බව ඒ බාහිර ඇත්ත නොවන බව ඒ බාහිරට ගැට නොගැසීමයි අන්න අපපටිතිත වෙනවා විඥානයේ අනිදස්සර වෙන තැන එතනමයි එතකොට උපාදානස්කන්ධයේ උදේවේ දකින්නවා කියන්නේ. අන්න සමුදේ දැක්කා දෙයක් නැති බව අන්නේම දැක්කොත් තමයි අත්ගමංච කියන එක සිද්ධ වෙන්නේ. එහෙනම් ඒ පංච උපාදානස්කන්ධයේ අභිඥාවෙන් දැකීම කියන්නේ ඒයි. එහෙනම් ඒ පංච උපාදානස්කන්ධයේ එතකොට දැනගත යුතු ධර්මයෝ ඒ ප්‍රඥාවෙන් දැනගත යුතු ධර්මයෝ කවරේද? පංච උපාදානස්කන්ධය කතමංච බික්කවේ ධම්මා අභිඥා පරිඤ්ඤය පරිඤ්ඤය කිව්වේ අභිඥා මේ අභිඥාවෙන් දැනගත යුතු ධර්මය පංච උපාදානස්කන්ධය කතමංච භික්ඛවේ ධම්මා අභිඥා පහතබ්බා අභිඥාවෙන් ප්‍රහාණය කළ යුතු ධර්මය අවිද්‍යාවයි තණ්හාවයි කතමංච භික්ඛවේ ධම්මා අභිඥා භාවේතබ්බා සමත විපස්සනා කතමංච භික්ඛා අභිඥා සච්චිකාතබ්බා විජ්ජා විමුක්ති අන්න සච්ච කිය මේ ඒ කතමංච භික්කවේ ධම්මා අභිඤ්ඤා සච්චිකාතබ්බා. එතකොට විඥා විමුක්තිය ඉමේ උච්චති භික්කවේ ධම්මා අභිඤ්ඤා සච්චිකාතබ්බා. අභිඥාවෙන් දැනගත යුතු ධර්මයෝ එතකොට ඒ විද්‍යා විමුක්තියයි. එහෙනම් මේ නිවනයි මේ නිවන් මගයි. එහෙනම් මේ සිතේ මිදීමමයි ඒ නිවන් මග වන්නේ. එහෙනම් මේ සිතේ මිදුණු මගයි ඒ නිවන් මඟ. එහෙනම් ඒ ඒ සිතටන අරමුණේ සත්‍ය දැකලා ඒ අරමුණෙන් මිදෙන තැන මේ නිවන් මඟ ඔබට හමු වෙනවා. ඒ අභිඥාවෙන් දැකිය යුතු ධර්මයෝ කියලා බුදුන් වහන්සේ මේ මනාකොට පෙන්වා දෙනවා. ඉතින් ඔබ දක්ෂ වෙන්න මේක සවිතක්කයි සවිචාරං සමාධියක් මේක සතර ඉරියව්වෙම ඔබට මිදීමක් දකින්න සම යන් ඊ යන් ඊ తත්‍ර අත්‍ර විපස්සති එතන එතන දකින්න එක. අතර මේක ඥානෙටයි හසුවන්නේ. මේක මේක මේක මේක හිතන එකක් නෙමෙයි. හිතුවා කියලා කාටවත් මේ මග හමුවන්නේ නැහැ. මේක ඔබ හිතන දේ ඔබ දැනුමට මුලින් ඒ කල්‍යාණ මිත්‍රාගේ පණිවිඩේ දැනුමට ඒ දැනගත්ත දේ ඔබට ඔබ එදිනෙදා ප්‍රායෝගික වීම තුළ ඒ ඔබගේම මිදීම බවට පත් වෙනවා. ඒ ඔබගේ ඥානෙට හසු වෙනවා. ඒ ඥානෙට හසු වෙන දේ දැනෙන්නේ අන්න ඒ ගැඹුරු ඥානෙට ඒ සත්‍ය දකින්න එක ඒ දකින්න එක ඒ ඒ අභිඥා පරිඤ්ඤය කියලා කිව්වේ පංච උපාදානස්කන්ධය ඒ වගේමයි ඒත තණ්හාවයි අවිද්‍යාවයි ප්‍රහාණය වෙන්නේ කියලා බුදුන් වහන්සේම පෙන්ලා දෙනවා ඒ අභිඥාවෙන් දැකිය යුතුයි කියන එක පෙන්ලා දෙනවා ඒ වගේම මේ සමත විපස්සනාව එතන තියෙන කියන එක ඒ අභිඥාවෙන්ම දැකිය යුතුයි කියන එක පෙන්ලා දෙනවා ඒ වගේම විඥා විමුක්තියට එතකොටපත් වෙන්නේ ඒත් අභිඥාවෙන්ම දැකිය යුතුයි අභිඥා පරිඤ්ඤයයි කියන එක බුදුන් වහන්සේ අභිඥා සච්චිකා තබ්බා කියලා මේ අභිඥාවෙන්ම දැනගත යුතුයි කියන එක බුදුන් වහන්සේ පෙන්වා දෙනවා. එතකොට අභිඥා පරිඤ්ඤයය පංච උපාදානස්කන්ධය අභිඥා පහතබ්බා අවිද්‍යාව තණ්හාය අභිඥා භාවේ තබ්බා සමත විපස්සනාය අභිඥා සච්චිකා තබ්බා විඥා විමුක්තිය මේ නිවන් මඟයි මේ ඔබ යම් දෘෂ්ටිවල හිර වෙලා ඉන්නවා නම් යම් නිගණ්ඨ භාවනාවල හිර වෙලා ඉන්නවා නම් එය ඔබගේ ඒ අඥාන ක්‍රියාවයි. ඒ ඔබගේ නොදැනුවත්කමයි. ඒ ඔබගේ රැවටීමයි. මේ පස්සග තවුස කරපු ඒ ආලාර කාලම උද්දක රාම් පුත්‍ර කරපු ඒ රූපේ ඇත්ත කරගෙන බාහිර ඇත්ත කරගෙන දෙයක් තියනවා කියලා අරගෙන කරපු භාවනාවක් නෙමෙයි මේ බුද්ධ දර්ශනය පෙර නොඇසූ විරු දහමක් පස්සග තවුසන්ට ඇවිලා බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා මුලින්ම දේශනා කරන ධම්සක් පැවසුම් සූත්‍රය තුල පෙර නොඇසූ විරු දහම කුමක්ද දෙයක් නැති බවයි. සම්භූත වෙනවා කියන වචනයක් බුදුන් වහන්සේ හෙළි කරන්නේ අන්නේ නිසයි. හේතුන් පටිච්ච සම්භූතා හේතු බංගා නිරුජ්‍යති. හේතු ඇති විට තියෙන හේතු නැති විට නැති වෙලා යන ධර්මතාවයයි. ඒ ධර්මතාවය තුළ දෙයක් කියලා දෙයක් නැහැ. ඇත නැත අන්තවලින් මිදුණු ධර්මයක් බුදුන් වහන්සේ මජ්ජේ ඥානං කියලා දේශනා කරන්නේ. එහෙනම් අපිට දැන් වැටහෙනවා දෙයක් කියලා ගත්තොත් එතන අන්තයක් තියෙනවා. එහෙනම් ඒක බුදුදහමට අදාළ නැහැ. ඔබ කතා කරන බොහොම බොහොම හොඳින් දකින්න මේ හේතුඵල ධර්ම. යේ ධම්මා හේතුබ්බගවතේ සංහේතුන් තථාගතෝ කියන තථාගතයන් වහන්සේ හේතුඵල ධමයි ලොවට හෙළි කරන්නේ. පුබ්බයනුසේ ධම්මේසු කියලා දේශනා කරන්නේ හේතුඵල ධමයි. ඔබ මේ හේතුඵල ධම නොදන්නවා නම් ඔබ බෞද්ධයෙක් වන්නේ නැහැ. උපැන්න සහතකේ නම තිබුණු පලියට ඔබ ඒ ඒ සංස්කෘතිය තුල ඒ කටයුතු කරගෙන ගියාට ඔබ තාම බෞද්ධයෙක් නොවෙන්න පුළුවන්. මිත්‍යා දෘෂ්ටිකයෙක් වෙන්න පුළුවන්. බොහොම පරිස්සමින් මේ කාරණා හඳුනාගත යුතු වෙනවා. බාහිර ඇත්ත කරගත්ත තැන බෞද්ධයෙක් නැහැ. බාහිර දෙයක් නැති බව දකින තැනයි අන්න බව නිරෝධයක් දකින කෙනා බෞද්ධයෙක් වෙනවා. එතනින් ඔබ සැබෑ බෞද්ධයෙක් වෙන්නේ. එහෙනම් ඒ සැබෑම ඒ බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන ඒ ධර්මයේ හේතුඵල ධර්ම අවබෝධ කරගෙන අන්න ඔබ සියලු දුකෙන් මිදෙනවා. ඔබ බාහිර දෙයක් නැති බව දකිනවා නම් ඔබට iriසියක් කරන්න වෛර කරන්න කෙනෙක් හම්බෙන්නේ නැහැ. ඔබට හොරකම් කරන්න බාහිරින් දෙයක් හම්බෙන්නේ නැහැ. සියල්ලම තම සිතම බව දකිනවා. එහෙනම් තම සිතම නම් සියල්ලම තම සිතේ තියෙන දේවලුයි හොරකම් කරන්නේ. තම සිතේ ඉන්න කෙනාටයි ඉරිසියා කරන්නේ වෛර කරන්නේ. එහෙනම් තමන්ගේම හිත කණ්ණාඩියෙන් මුණ බැලුවා වගේ තමන්ගේම හිතටයි හැමදේම කරන්නේ. එහෙනම් කර්මයේ විපාක තියෙන්නේ තමන්ටම කියලා ඔබ දන්නවා. එහෙනම් ඒ සියල්ලම මේ තම සිතම නම් ඔබ අවඩක් කරයිද? ඔබ කාටද අවඩ කරන්නේ? කොහෙන්ද බාහිරක් ඔබට හමු වෙන්නේ නැහැ. ඒ සියල්ලම සිතම බවට පත් වෙනවා. එහෙනම් අන්න කර්ම විපාක දෙන්නේ Tamanටමයි කියවන්නේ නිසායි. එහෙනම් ඒතන්ට ගත්තත් මේක හොන්දට මනාකොට වැටෙනවා. Taman කොයි තරම් එතකොට සංවරත්වයේ සීලානම් කියන තැනටයි මේ බුද්ධ ධහම තුළ බෞද්ධයෙක්ගේ ගමන් මඟ තියෙන්නේ. නැතු නීති දාලා රකින්න එකක් නෙමෙයි. ඒ මිත්‍යා දෘෂ්ටික අන්‍යාගමිකයන්ගේ ඒ ඒ ඒ නීති දාලා රකින්න ධර්මයක් අපි බෞද්ධය තුළ අපිට නැහැ. අපිට මේ සිතේ සත්‍ය දකින තැනමයි අපි බෞද්ධයෙක් වෙන්නේ. ඒ මුනොත් තමයි අපි ඒ සංවරත්තේන සීලාරං කියන තැනට එන්නේ. එහෙම වුණොත් තමයි අපි සැබෑම අධ්‍යාත්මික ඒ දියුණුව කරා යන්නේ. එහෙනම් මේ සත්‍ය මෙලොව ඇති පරම සත්‍යයි. එහෙනම් ඒ සත්‍ය තුල ඒ කාන්තේම දුගතියකට වැටෙන්න ඉඩක් නැහැ. නියත සම්බෝධි පරායනයි. ඒ සත්‍ය දකිනම් බාහිර දෙයක් නැති බව දැකීනම් ආත්මයක් නැති බව දැකීනම් අනාත්ම ධර්මයේ දකීනම් ඔබ ඒකාන්තයෙන්ම සියලු දුකෙන් මිදෙනවාමයි. ඒ ඝන සංඥා සුකුම වෙන තැන ඒ සුකුම සංඥා ස්වභාවයයි සුගති පරායන ස්වභාවයයි. එහෙනම් ඔබ දකින්න මේ මොහොතෙම සාන්දිටික වෙනවා මේ මොහොතෙම ප්‍රත්‍යක්ෂ වෙනවා මේ මොහතම සාන්දිටික ප්‍රත්‍යක්ෂ ධර්මයක් ඔබ ඇසුරු කරනවා. ඔබ වෙනද විදිහටම වැඩ කරනවා. වෙනද විදිහටම කටයුතු කරනවා. ඔබට කිසිදු ඒ ගැටීමක්, කම්පාවක් ඇතිවන්නේ නැහැ. ඔබ සියලු දුකෙන් මිදිලා ඔබ බොහොම දක්ෂ විදියට බොහොම බොහොම ප්‍රඥා ගෝචරව මේ කටයුතු හැමදේම සිද්ධ වෙනවා. ඉතින් මේ සතර ඉරියව්වෙම මේ සත්‍යයට අවදිව කටයුතු කිරීම ඔබට බාරයි. ඉතින් ඔබටම සාන්දිටික ධර්මයක්. ඉතින් සාන්දිටික අකාලික ඒපස්සේ කෝපනායක ප්‍රතිඋප්පන්න ධර්මය ඔබට හමු වෙලා තියෙනවා. ඔබ අතීතය ගැන හිතුවත් මේ මොහොතෙමයි අනාගතය ගැන හිතුවත් මේ මොහොතෙමයි මේ මොහොතේ සිතත් සත්‍ය නෙමෙයි කියලා දකින තැනයි අන්න ඒ අකාලික දහම ඔබට හමුවන්නේ. එහෙනම් මේක එන්න බලන්න කියලා ඕනම කෙනෙකුට කියන්න පුළුවන්. ඉතින් මේක සමන්ටව සාන්දිටික වෙන ධර්මයක්. ප්‍රත්‍යක්ෂ මේ මොහොතෙන් ප්‍රතිඋප්පන්න ධර්මයක්. මේක මරුණට පස්සේ ලබන දෙයක් නෙමෙයි විශ්වාසයක් ඇදහිල්ලක් නෙමෙයි ප්‍රත්‍යක්ෂ ධර්මයක්. එම් බුදුන් වහන්සේ ලෝකෙට එලි කරන්නේ අන්නේ ප්‍රත්‍යක්ෂ ධර්මය අද සමාජයේ ගිලිහිලා තියෙනවා. අද අපි එක එක කුණු රොඩු වල පටලවාගෙන අපි අපි නිකන් මේ අපේ මේ සත්‍ය පිරිසිදු ධර්මයේ අපි හඳුනා ගන්න නැතුව අපි වල්මත් වෙලා අද මුළු සමාජෙම අසරණ වෙලා තියෙනවා. සැබෑ බෞද්ධයාගේ ගමන් මඟ අහිමි වෙලා තියෙනවා. ඉතින් අපි එතන හඳුනගෙන කටයුතු කරන්න ඕනේ. ඒ නිවන් මඟ අපිට උරුමයි. අපිට මේ දෙය ලෝකෙම ඇව්වා දෙය ගාවට යන කතාවක් නැහැ. ඒ මිත්‍යා දෘෂ්ටික අදහස්, ඒ විශ්වාස කරන ඇදහිලි, ඒ ඒ අන්ධ භක්තිය අපි ගාව නැහැ. අපිට තියෙන ප්‍රත්‍යක්ෂ ධර්මයක්. මේ මොහොතේ මේ දැන් මේ සිත දකිනවා. මේ සිතේ සත්‍ය දැකලා මේ දැම්ම සියලු දුකෙන් මිදෙන මගක් අපිට බුදුන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඉතින් මේ බුද්ධ දේශනාවට අනුගතව ඔබ යම දකි නම් එය ඔබටම ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒ විශ්වාසයක් වෙන්නේ නැහැ. ඇදහිල්ලක් වෙන්නෙත් නැහැ. ඔබගේ ප්‍රත්‍යක්ෂව ඔබ සියලු දුකෙන් මිදෙනවා. ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යදිදා සබ්බ සංකාර සමතෝ අන්න සියලු සිතුවිලි සමතේ වන තැන ඒ සාන්ත ප්‍රණීත නිවනයි. සබ්බූපති පටිනිස්සග්ගෝ අල්ලගත්ත සියල්ලම අතහැරෙන්නේ සත්‍ය දැක්කොත් විතරයි. බාහිර ඇත්ත කරගත්ත තැන ඔබට කවදාවත් ඒ බුද්ධ දර්ශනය අමුවන්නේ නැහැ. එනම් දෙයක් නැති බව දකින්න. ඒ සිතම බව දකින්න. ඔබ ඒ අනාත්ම ධර්මය හඳුනගන්න. මෙතන කෙනෙක් පුජ්‍යලේ සත්වයක් නැති බව හඳුනගන්න. ඔබ ඒ කාන්තෙන් සුගති පරායන වෙනවා. එන් සබ්බුපති පටිනිස්සග්ගෝ විරාගෝ නිරෝධෝ නිබ්බානෝ. අනේයි නිවන් මාර්ගය. යමෙක් ඒ මග කටයුතු කරයිද මහණෙනි ගසක් ගඟට ඇලවි තිබේද ඒ ගස මහණෙනි ගඟටමයි වැටෙන්නේ කිව්වාසේ ඔබ නිවනින්මයි සැනසීම ලබන්නේ මෙලොව සියලු සත්වයෝ නිවනින්ම සැනසීම ලබත්වා කියුවා වගේ මේ සියලු සත්වයෝ නිවනින්මයි සැනසීම ලබන්නේ. ඉතින් භව කතරේ කොච්චර සැරිසරුවත් ඒ සසර ඕගේට අසු වෙලා ඒ දිය සුලියට අසු වෙලා ගාගෙන ගියත් කවදා හෝ මේ නිවනින්මයි සියලු සත්වයෝ සැනසීම ලබන්නේ කියලා. අනේකායන මග්ගෝ අයම් භික්ඛවේ කියලා බුදුන් වහන්සේ පෙන්වලා දෙනවා. ඒ සතර හතිපට්ඨානයත් මේ සිතට එන අරමුණේ සත්‍ය දකින්න තැනයි හමුවන්නේ. මේ සියල්ලම එක අරමුණකටයි කේන්ද්‍රගත වේ. දුර්ලභං ශන සම්පatti කියවේ අන්නේ ශනේ දැකීමයි. එහෙනම් දුර්ලභ සද්ධම්ම ශ්‍රවණං ඒ දුර්ලභයි මේ සද්ධර්ම ශ්‍රවණේ ඔබ ඇසිය යුතු වෙනවා. එහෙනම් දුර්ලභ manussත්වයක් මේක මිනිස්සෙකුට විතරයි වැටෙන්නේ. දුර්ලභ manussත්වයක් දුර්ලභ සද්ධම්ම ශ්‍රවණං දුර්ලභං ශන සම්පatti දුර්ලභං ප්‍රතිරූප දේශ වාසේ ඉතින් මේක ලෝක ජනගානේ කෝටි 800ක් හිටියයි. බොහොම ටික දෙනයි. මහ පොළොවේ පස්ද වැඩි මේ නියපිටට ගත්ත පස් ටිකද වැඩි. මෙන්න මේ නියපිටට ගත්ත පස් ටික වගේ බොහොම ටික දෙනයි මහණෙනි මේ සසර දුකෙන් මිදෙන්න කිව්වේ අන්නේ නිසායි. අනිත් සියල්ලම දුගතියටයි වැටෙන්නේ. ඔබ බව කොතනින් භවයක් පැතුවත් ඔබ දුගති පරායනයි. එකම එකම ඔබගේ සුගතියට හිමි තැන ඒ මනුස්ස භවයයි. ඒ ඔබ මහා පුණ්‍යවන්තයින් මේ ඇහෙන මහා භාග්‍යවන්තයින් මනුසාත්මයක් ලැබිලා මේ ධර්මයේ ශ්‍රවණය වෙනවනම් ඔබ ඊටාම භාග්‍යවන්තයි. එහෙනම් ඔබේ සත්‍ය ධර්මයට අවදිවන්න. ඒ සත්‍ය ධර්මය තුළ ඔබගේ සියලු භව කතරේ නිමාව, ඔබගේ සියලු දුකේ නිමාව සිදු වෙනවා. ඒකාන්තයි. හැමෝටම තෙරුවන් සරණයි.